නැයි ගෞරවනීය මෑණිවරුන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අවසාන සැසිවාරේ මේක අපි නම් කරලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් කියලා. ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්නත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරමු. අපි අරවින්දට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේට පෙරුවන් සරණයි මා මෙම භාවනා වැඩසටහනට පැමිණි පළමු දිනේම මොළයේ ස්නායුවක gediyak තිබෙන බවත් වෛද්‍යවරුන්ට පවා එයට කිසිවක් කළ නොහැකි බවත් ඔබ වහන්සේට පැවසුවා එය භාවනාවෙන් නැති වී යනු ඇතැයි මට හැඟුණ බවත් පැවසුවා. මේ දින පහේ කළ සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව නිසාම දුව මගේ හිසෙහි වේදනාව බොහෝ දුරට අඩු වී ඇත. දිනපතාම වැලිමළුවේ සක්මන් භාවනාව කරන අතර ඉවසිය නොහැකි තරම් උදරයේ වේදනාවක් හටගනි. එය වේදනා වේදනා කියාම සිතන අතර නැති වී යයි. ඒ සමගම දින දෙකක්ම පරයන්ක භාවනාවේ සිටින විට දම්පාට පිපුණු මලක් අරවි සැඟවි යයි. ඉදිරි භාවනාව සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේක ඇත්තටම භාවනා ප්‍රතිඵල වලට වැඩිය අර තියෙන කායික මානසික පීඩාව දුරුවන් වීම පැත්තයි සාකච්ඡා වෙන්නේ. ඒ නිසා මොන ලෙඩක් තිබුණත් කායික මානසික පුළුවන් තරම් විවේක වෙන්න. එච්චර තමයි එකම බේත. ඉතින් අපි මොන බේත ගහලා මොන වේදනානාශක දාලා මොන ಜಾති කරලා ආයෙත් ආතතිගත වෙනවනම් ඉතින් ලෙඩේ ඉතාම භයානක තත්ත්වයට හැරෙනවා. ඒක වළක්වන්න විදියක් නැහැ. ඒ නිසා සක්මන් භාවනාවද පුළුවන් නම් ඔළුවෙන් හිටගෙන ඔළුවෙන් සක්මන් කරනවා නම් අන්න ෂෝ. නිකමට බලන්න ඔළුවෙන් හිටගෙන ඉන්න පුළුවන්ද කියලා. මේ වගේ දේවල් කරනකොට ඇඟ ආයෙත් සෙල්ලම් බඩුවක් වෙනවා බොහෝම විවේක වෙන්න. එතකොට ලෙඩේ තමන්ගේ වාසියට හිටිනවා. ඒවට කියන්නේ ධර්ම විවේක කියලා. එහෙම නැත්නම් අපිට වගේ දෙයක් ආවේ නැත්නම් මොන විදියකටත් අපිට විවේක වෙන්න හිතෙන්නේ නැහැ නේ. කරත්ත බඳගත්තු ගොන්නු වගේ කඹුරණ එකනේ කරන්නේ. දැන් තියෙනවා ඉතින් කොහොනම් මං හිතන්නේ මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කරදරයක් තියෙනවා නම් ඕන්න එතකොට යන්දම් විවේකේ එනවා. එතකොට ඒක භාවනාවක පැත්තකට යන්න පුළුවන් වුණොත් එනත් ඒක ධර්ම විවේකයක් පැත්තට හර ගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම වෙසලාගත මේ සුභාසින්චනයක් වෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මොනම දෙයක්වත් අහුම්කම් දෙන්නේ නැහැ ওই වැඩේට. කොච්චර සල්ලි තිබ්බත් කොච්චර ජාති තිබුණත් මොකක්වත් හරියන්නේ වෙලාවට කරන්න දෙන්න පුළුවන් අන්තරම් විවේක වෙලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන යම් කිසි කෙනෙක් කලින් හොඳට සතිය පිටලා තිබුණා නම් ඒවා නිවන් දකින්නේ ලෙඩ වෙච්ච වෙලාවට කියලා. මොකද එතකොට තේරෙන්න පටන් ගන්නවා හැම පැත්තෙම දැන් විවේකී ඇවිල්ලා තියෙනවා. ඒ වේදනාව නිසා ඇඟටත් හිත ඉබේම යනවා. ඒකෙම තියාගෙන ඉන්නකොට වෙනදට වැඩිය සතිය එලවලා එලවලවත් යන්නේ තරමට එනවා. ඒ නිසා මේක දැඩි කරන්න යන්න එපා. සාමාන්‍ය ක්‍රමෙට පුළුවන් තරම් සක්මන පරියන්කේ පවත්වාගෙන යන්න මේ විවේකයත් එක්ක ඒ ඇඟේ තියෙනවා ඒක හදාගන්න ක්‍රමය. ඒකෙදි පුදුම ගුණයක් තියෙනවා සක්මනේ. ඒකමයි ඒ සක්මනේ වෙන ආනිසංශය තමයි රිෆ්ලෙක්සොලොජි වල කරන්නේ ඔනිල්ල සම්භාහනේ. ඒකෙදි කරන්නේ ඇඟේ ප්‍රතිශක්තිය වලට ඇඟේ නිර්ග්‍රන්ථ මේ නිර්නාල ග්‍රන්ථි වලට ශක්තියක් අරන් දෙන සුව කරගන්න. හැබැයි මේ වෙලාවේ වස දාන්න හොඳ නැහැ ඇඟට. බේත් දාන්න හොඳ නැහැ. ආතති ගන්න හොඳ නැහැ. ඒක උඩ තනි වෙනවා. ඒ නිසා භාවනා කරන්න කියලා මහා ලොකු දේවල් කරන්න එපා. සක්මන් කරනකොට නිකාං තමන් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. වාඩි වෙලා බලන්න ඕනේ මට මගේ කයට ප්‍රේම කරන්න පුළුවන්. මේ හොඳට පටල වාඩි කරලා මට කොච්චර වෙලාවක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට ඕනේ නම් ඇඟට පිට දේවල් වලට ගිහින් දුක් විඳින්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ කයේ තියෙන සමබර භාවය දිහා බලලා විශ්‍රාම වෙන්න පුළුවන්. ඒක තමයි බේත. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේක හරව ගන්න විශ්වලාගත සුභාසින්සනයක් විදිහට ඒකට ලෝකෙට ආදර්ශයක් වෙනවා. ලෙඩ උනායි කියලා ඉෂාද බැඳගෙන අඬලා දඟලනවා නෙවෙයි කරන්න තියෙන්නේ බොහොම විවේක වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ වගේ වගේ භාවනා කරනකොට දැඩි විදිහට මේ ධාතු මනස්කාරය හොයන්න හදනවා අරම මොකක්වත් නැහැ. ඉඳගත්තා. ඉතින් මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මේ මේ කයත් එක්ක. මම මේ කරන්නේ ඇඟට සුව වේසේවාට ඉඩ දෙන එකක් විතරයි. එතකොට භාවනා යන්න පටන් ගත්තොත් අල්ලු කරනවා. එහෙම නැතුව ඔය අර ඥාන ලබන්නයි මේ ධ්‍යාන ලබන්නයි අහසෙන් යන්නයි මේ මොනවාක්වත් දාන්නද ඒක නිකා මනසට ආතතිගත වෙනවා නිකන් සාමාන්‍ය ස්වභාව ධර්මයත් එක්ක යාවෙන්න අරින්ද එන දේ හැම දෙයකටම මූණ දෙන්න ගතියකට යනවා මිසක් මේක වේවා කියලා මොනක්වත් පතන්නත් එපා වෙච්ච කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා එතකොට ලෙඩ වෙච්ච මනුස්සයාට විතරයි ඒ ධර්ම විවේකයේ හම්බෙන්නේ අනික කටියට ලෙඩ නැති කට්ටිය කඹරනවා කඹරනවා කඹරනවා ඒකනේ දැන් ඒක ඒ තමන් ඉල්ලගෙන කන පරිප්පුවක් ඒක කවුරුවක්වත් ඇවිල්ලා අපිට එහෙම කරපන් කියන්නේ අපිට සුදුසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න කැඹිරිල්ල වැඩි සුදුසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න උක්දන් ඩල්ල මිරිකන වගේ සාරේ ඕජාව බහින්න මිරිකනවා මේක ටිකක් පාවිච්චි කරන තමන්ගේ විවේකයට කවුරු ඇවිල්ලා මොන නීති දැම්මත් මොන න්‍යායපත්‍ය හැදුවත් මගේ විවිකේ ඕන එකට. ඒක ඉතින් විවද වෙච්චාම කරන්න දෙයක් නැහැ. තමන්ට ධර්ම විවිකේ තියෙලාමයි කියන නිසා ගැඹුරු භවනා හිතන්න යන්න එපා. සක්මන් කරන්න පුළුවන් තරමට තමන්ගේ හිතත් එක්ක ඇඟත් එක්ක යාළු වෙලා හොඳ විවික තැනකට වෙලා ඇති වෙන්න සක්මන් කරන්න. හරියංගෙට ගිහිල්ලා ගැඹුරු දේවල් මොකුත් නැහැ ඉඳගෙන මම මෙතන ඉන්නවා. ඉඳලා හරි ගියොත් විතරක් ආනාපාන දිගේ යන්නේ. ඒ නිසා වැඩ කරනකොට SMS slowly mindfully silently කරන වැඩේ පොඩ්ඩක් slow කරලේ කරන්න. එතකොට තමයි uh, සතියේ පීඨන තියෙන ඉඩ වැඩි. බඩබඩ කාලා වැඩ කරන්න යන වැඩි. ඒකේ මේ කරන වැඩේට අමතරවම සතියත් පිහිටනවා කියලා හිතලා තමගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. වැඩක් කරනකොට කොච්චර සටපටද කියලා. සටපට නැතුව නැවතිල්ලේ කරනකොට ඇඟ විස්රාම වෙන්න පටන් ගන්නවා. ඒක භාවනාවක් නෙවෙයි මේ කියන්න හදන්නේ. මේ තෙරපිටික් ඉෆෙක්ට් එකක් හීලින් වලට යන්නේ භාවනා තියෙන්නේ ප්‍රිවෙන්ෂන් වල. මේ කරන්න හදන ප්‍රිවෙන්ෂන් නෙවෙයි ලෙඩ වුණාට පස්සේ ලෙඩ නැති කරන එක. ඊට පස්සේ හැබැයි මතක තියාගන්න ලෙඩ වුණාට පස්සේ ආයෙ පෙන්කෙලින්ද යන්න එපා. ආයෙසර භාවනාවට දාගන්න පුළුවන් තරම් හම්බෙන හම්බෙන විවිකේ සුවයිච්ච ගමන් ආයෙ ගිහිල්ලා ඒ ඉර කර ගන්න යන්න එපා. එහෙම කරනවා නම් ඉතින් ඒ කියන්නේ මේ ලුණු මිදිස් කන මොලයක් නැහැ කියන එක. මේ මොල මොලේ තියෙන්න ඕනේ උකුණු පුවක් තරම්වත් මොලේ කියන එකක්. විවේකම විවේකයට යන්න. එහෙම නැත්නම් තව වැඩ දා ගන්නවා නම් sorry. ඉතින් මං කතා කරන ටිකක් බයින වගේ තමයි වෙන්නේ. මම වැඩ කරන්නේ හැම වෙලාවෙම මගේ දැන් මොලේ පිළිකාවක් තියෙනවා. තව මාසෙන් දෙකෙන් මැරෙනවා කියලා හිතාන වැඩ කරන්නේ. හැම වෙලාවෙම කොයි වෙලාවෙ ඉවරනවද දන්නේ. හැබැයි ඉන්න ටිකේ තටු විහිදගෙන වැඩ. ඉතින් මාත් එක්ක එන්න යන්න. ඔය ජොල්ලියේ මේ ගමනේ අනේකයි තියෙන්නේ. ආත්‍ත්‍යගත වෙන්න එපා. ක්‍රම වේද හොයන්න යන්න එපා. හැම මොහොතෙම විස්රාම වෙන්න ආරෙන්න ඉච්චරයි මට කියන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අෂ්ටාංග උපෝසත සීලය හෝ දස සීලය සමාදන් වූ ගිහියෙකු එම ශීලය පවාරණය නොකර කුමන හෝ වාහනයක් පැදවීම සුදුසුද? එමගින් පවක් සිදුවේද? පෙරුවන් සරණයි. නෑ ඇත්තටම ගිහි ඇත්තන්ගේ අට සිල් දස සිල් වලට වාහන පැදවීම බලපෑමක් කරන්නේ නෑ. ඇත්තට සංඝයාගේ පැත්තෙමුත් එහෙම බලපෑමක් නැහැ. නමුත් ඒක නිකන් අර ලොකු වගකීමක් අතර ගන්නවනේ රියදුරුකමක්. එතකොට අනෙක් ජීවිතවලට වග කියන්න වෙනවා. SMS කරන්න බෑනේ. slowly mindfully silently කරන්න බෑ. ඒ නිසා චෝදනා කරනවා. නමුත් පිටරට ඉන්න සංඝයා වහන්සේලා බොහෝ විට වාහන පදවනවා. ලංකාවෙත් ඉල්ලීමක් කරලා තිබුණා මේ ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්නයි කියලා. මම හිතන්නේ ගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා දැනටත්. ඉතින් ඒක නිසා ඒක ඇති දෝෂයක් නෑ නමුත් ඒකෙන් වෙන්නේ අර ගමන් ජීවිතයේ වේගය වැඩි කිරීමක් කරන්නේ. වාහන කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තාක්ෂණي වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඉතිපන්දම දෙපැත්තෙන් පත්තු කරන්න හදනවා. දෙකොණ විලක්කුවක් පත්තු කරන්න හදනවා. මේක කරන්න දෙන පුළුවන් තරම් ස්වභාවික ක්‍රමයට පුළුවන් තරම් පයින් යන වැඩ පුරුදු කරන මිස හැබැයි කාර සංඝයාට ඒ විදිහට සෝබන සෝබන පැත්තෙන් කතා කරලා ඒක විනය ප්‍රශ්නයක් නම් පේන්නේ නැහැ. මේ නමුත් බිග් කියන්නේ ඒක එච්චර තද බල ප්‍රශ්නයක් වෙන්නේ මේ ළඟදී දාලා තුණා ඒ නාවල පිටියේ නාවල පිටියේ ස්වාමීන් වහන්සේ නමක් කාර් එක අරගෙන ගිහිල්ලා තියෙනවා පොලිස් කාර්යයක් නතර කරලා නතර කරලා ආමුදුර බහලා ලයිසන් එක දීලා තියෙනවා ආමුරණ ගිහි කාර්ය ලයිසන් එක හෝ පැවිදි ලයිසන් එක තියෙනවා ඊට පස්සේ පොලිස් කාර්යය සමා වෙන්නේ කියලා දැන් බෑ තමුසේ තොප්පිය ගලවනවා තුන් සැරයක් දන ගහලා වඳිනවා තමුසේ මේ මම මහාන උනායි කියලා මට මානවයිති වාසිකම් නැද්ද මම මිනිස්සෙක් නෙවෙයි. තමසෙ මොකක්ද තියෙන අයිතිවාසිකම මම සිවුරක් දැම්මයි කියලා ඩ්‍රයිවිං කරන්න බෑ කියන්නේ කියලා පත්‍රේ සම්පූර්ණ විස්තර දාලා සිද්ධිය අශෝභනයි ඇත්තටම අශෝභනයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. නමුත් මේ ඒ ලයිසන් ගත්ත හාමුදුරුවෝ ගත්තේ නැති අතට ටිකක් කඩතරයි. ඒතර පොලිස් කාර්යය බොන්නෙත් එකට තොප්පිය තියලා වැඳගෙන ඉන්න ෆොටෝ එකක් පත්‍රේ දාලා කියලා තියුණා ඊට පස්සේ අත තියන්න දෙන්න එපා. සමහරවිට දැනගන්නවා ඩ්‍රයිවිං වලට පැවිදිකම නුසුදුස්සක් හෝ සුදුස්සක් මේකට කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් ඒක චෙක් කරනවා. ඒක චෙක් කරන තමස මේ විදිහට කතා කරන වැරදි කියලා ඔන්නෝම ගොඩාක් විස්තර තියෙනවා. ඒ වෙනාට ගිහියත් අන්න ඒක එච්චර ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම ආපත්‍යයකට සම්බන්ධ වෙලා නැහැ කිසිම වැත්තනක. මට මගේ දැනුම හැටියට. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනික භාවනා වඩන අයෙකු භාවනාවට පෙර ශ්‍රද්ධාව සහ ශීලය සම්පූර්ණ කළ අයෙකු විය යුතුයද එසේ නොමැතිනම් භාවනාව තුලින්ම සීලයත් සද්ධාවත් වඩන්නේද මේක දෙපැත්තක් තියෙනවා ඒකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ ප්‍රධාන චෛසික දෙක චෛසික දෙක වෙන්නේ ප්‍රඥාවයි සීලයයි සීලය ඇති කෙනාට විතරයි ප්‍රඥාව තියෙනවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයෙකුට විතරයි සිල් රකින්න පුළුවන් කියලා. ඒක නිසා සිල් ඇති කෙනා කොහොමද ප්‍රඥාවන්තයි ප්‍රඥාවන්තය කොහොමද සිල්වන්තයි සීලය නැත්තම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්තම් සීලය නැහැ සීලය ප්‍රඥාවයි දෙක ලෝකේ අග්‍ර ධර්ම දෙක කියලා තියෙනවා. ඒ නිසා සදාචාරවාදියා කියනවා සිල් රැකලමයි භාවනා කරන්න ඕනේ ප්‍රඥාව වඩන්න පුළුවන් කියලා. සදාචාරය ගරු කරන්නේ නැතුව ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන කෙනා දැනට සීල නැතුවට කමන්නේ භාවනා කරලා බලන්න තමන්ට තේරෙනවා නම් භාවනාවේ ප්‍රයෝජන තියෙනවා ඒක දිනු කරන්න ඕනේ කියලා තමන්ටම සීලයක් තේරෙයි ඊට පස්සේ තමන්ට සීල් ලකින්න පුළුවන් ඒකර තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ වගේ ඒක නැත්තම් පටාචාරාවට වගේ සාසන සීසලසක් ලබන්න පුළුවන්න්නේ සීල් දැකලා නෙවෙයි පටන් අරගන්නේ ඒගොල්ලෝ කුසాగ්‍ර බුද්ධිමත් ඉතින් හරියටම ප්‍රඥාවට ගැහුවට පස්සේ ඒගොල්ලෝ පස්සේ කටාචාරාවට දෙන්නේ බුදුරජාන් වහන්සේ විනයතර භික්ෂුණීන් අතර පළවෙනි තැන. මේ රෙදි නැතුව වීතිය ඇවිදපු අම්මන්ඩිට දෙන උපාධිය. විනයතර භික්ෂුණීන් අතර පළවෙනි තැන. අඟුලිමාල හැමදාම දෙන්නේ මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. මේ ලේපිට අම්මා කපන්න අම්මා මරන්න ගියේ කෙනා මේ. බුදුහමතෝ පිටිපස්සේ බුදුහමතෝ මරලා ඇඟිල්ල ගන්න ගියපු කෙනා දපනේ තමා ගත්තට පස්සේ පුදුමාකාර සීලයකට යන්න පටන් ගත්තා. ඒ නිසා ඒ කෑල්ල වෙන කිසිම ආගමක කොහොමඩක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ විපස්සනා පූර්වංගම යනකොට මොන්නම සීලයක්වත් නැති වුණාට එයාට දොර ඇරලා තියෙනවා. හැබැයි ඒක ආගමික මධ්‍යස්ථානයක් කරා යන්න බෑ. මොකද ආගමික මධ්‍යස්ථානයේ කියනවා සීල් රැකලයි භාවනා කරන්න පුළුවන්. නැත්නම් ඉදිරියට යන්න කියලා. ඇත්තටම ආගම මැදස්තන ඉන්න මිනිස්සු සීලයක් රකින්න මිනිස්සු නෙවෙයි. ඒක නිකන් අනුන්ට මේ ලයිසන් දෙන්න කරන කතාවක් විතරයි. ඒක නිසා මහසී සායඩගේ ඒ පොතේ උන්වහන්සේ ලියලා තියෙනවා සීලෙ ගිහි සීලෙ කියන එක දාලා මුද්‍රජන් වහන්සේ කාලේ සෝවාන් වෙච්ච දුස්සීලයන්ගේ ප්‍රමාණය. ඔක්කොම දුස්සීලියෝ අඟුලිමාල ආමතුෝ එතනින් යාම ඔය මේ සරකාණි උපාසක සන්තති මහයමදී ඔක්කොම විස්තර සහිතව පෙන්නලා දීලා තියෙනවා මොනම සීලයක් අත් තිබිලා නැහැ. නමුත් බණාලි වරනකොට සෝවන් වෙලා බුදුරජාණන්සේ ඊට පස්සේ කියනවා මගේ පුතා මීට පස්සේ පන්සල් කඩන්නේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රඥාව පටන් ගන්න සීලයට. ඒක අන්තිම වාක්‍යයක් ලියනවා. හැබැයි දැන් අපායට ගියොත් අපායේ ඉන්නේ 95කටත් වැඩිය සීල් නැති කට්ටිය. ඒ නිසා සීලෙ නැතුව භාවනා කරන්න පුළුවන් කියන එක වාසියට ගන්න එපා. පුළුවන් තරම් සිල්වන්ත වෙන්න. හැබැයි සීලෙ නැති වෙච්චි දාමරිකවට භාවනා දෙන්න එපයි කියලා කියන්න එපා. දාමරිකවට නම් කැමති නම් දෙන්න තමයි හරියන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා මම මේ වචනේ ඉදිරිපත් කරන්නේ සියන සිල්ලොතුන්ගේ දුසිල්වත් වෙන්න නෙවෙයි. ඒක අමාරු වැටෙන වැඩක්. උලුවන් තරම් සිල්වන්ත වෙන්න. හැබැයි භාවනා කරන්න සිල්වන්ත වෙ යුතුයි කියලා නීතියක් දාන්න යන්න එපා. භාවනා හරහා සීලය හැදෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන කෙනාට විතරයි සීලබ්බත පරාමාසය වැටෙන්නේ නැත්නම් අනිත් කෙනාව සීලබ්බත පරාමාසය කියලා ඔළුවේ තියාගෙන හිටියට එයාට භාවනාවත් හරියනවත් දන්නේ නැද්ද දන්නේ නැහැ. සදාචාරවාදියෙක් වෙනවා. අනුන්ට ප්‍රශ්න ඇති කරන කෙනෙක් වෙනවා. තමනුත් කුරුසෙට තියලා ඇන ගහගත්ත කෙනෙක් වෙනවා. උඟාක් වෙලාවට අත්තිකිලමතාන යෝගයට යන කෙනෙක් වෙනවා. ඒ කට්ටිය සමාජයට බරයි. බරක්. ඒ නිසා දෙපැත්තම විවුර්ත තියාගෙන යන එක තමයි සරුවචනාංශිකේ තියෙන දර්ශනය. දේශනාවේ තියෙන්නේ සීලයේ සහ ප්‍රඥාව අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යත් සම්බන්ධතාවයක් මිස එක පැත්තට ගලණයක් නෙවෙයි. ඒක හොඳට අනුන් කෙරේ කතා කරනකොට ඒ මනුස්සයා දුස්සීලයි කියලා මිනිස්සු එයා මිනිස්සෙක් නෙවෙයි කියලා හිතන්න එපා. දුස්සීලයි නමුත් මිනිස්සෙක්. මිත්‍යා දෘෂ්ටිකයි නමුත් මිනිස්සෙක්. සිංහල බෞද්ධයා මරනවා ඒත් මිනිස්සෙක්. බුදුජානක බැරි මිනිස්සකම විතරයි ඔය සිංහල බෞද්ධකම හෝ අබෞද්ධකම හෝ දුස්සීලකම හෝ නෙවෙයි. මොකද මිනිස්සයා ඕන වෙලාවක හැරෙන්න පුළුවන්. නමුත් අර සදාචාරවාදී කෝදුව ගත්ත එකනා මිනිස්සෙක් දකින්නේ හැම වෙලාවෙම සදාචාරය හරහා තමයි මනින්න හදන්නේ. ඒත් බොහෝ විට අත්කිලමතාන් යෝගයට පරිවිච කට්ටිය. දෙවැනි ප්‍රශ්නය රාත්‍රී කාලයේදී භාවනාව පුරුදු කිරීමට කැමැති අයෙකු වුවද ඇතැම් ගෞරවනීය ස්වාමින් වහන්සේලා පවසන පරිදි ආදුනිකයෙකුට අනිව රාත්‍රී කාලයේ භාවනාව වැඩිම නුසුදුසු වේද? ඒ තමන් තමන්ගේ ජීවිතේට වග කියනවා නම් මොන පිස්සුවක් කියලියම්මකෝ. ඔව් අපි කියනවා කරන්න එපා කරන්න කියලා. ඒ කොච්චර කෙරුවක්වත් වැරද්දක් කරුවොත් තමන් විඳවන්නේ. නරකක් එන්නේ තමයි තමන් ලෑස්ති නම් උන්න ඕන ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඔක්කොත් ප්‍රශ්නයක් නෑ. ලොකු සංසි ඉන්න කාලෙම කියන්නේ ඔය ඔය මන මන කිර කිර ගන්න කිව්වොත් ඒක භාවනා වෙන්නේ නැහැ. ඔන්න ඕන ගිනි අගොරක් පිච්චා කියලා පැනපන්. අන්න හරි වැරදි නම් වැරදි මේ සාසනේ නෙමෙන්නේ. වැරදුනොත් මම බාර ගන්න කැමතියි කියලා. ඒ නිසා මේ එමීට කරලා බලන ටික ටික ටික ටික කරනකොට ඒ පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ කරනකොටම තමයි දෙන මේ යන පාර වැරදිද හරිද කියලා එක සැරේ පනිනව නෙවෙයි එක සැරේ ගිහිල්ලා ටික ටික කර කර කරගෙන යනවා ඒකට මම කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා ආර්ය පරිශ්‍රණය ඇතුළේ ඕන සෙල්ලමක් කරත හැකි සීමාව ඇතුළේ ඒ නිසා උඟා කොය මේ භාවනා උපදෙස් දෙන්න හදන කට්ටිය භාවනා කරන කට්ටිය නෙවෙයි පොත් බල්ලා කියන කට්ටිය ඒකෝට මේ මිනිස්සු ගොඩක් අනම්මනම් විස්තර කතා කරන්න හදනවා මොකද භාවනා කරපු එකන අපේන දින එන්න එන්න විවෘත වීම වැඩි වෙනවා මිසක්කා සුදුසුකම් වැඩි වෙනවා මිසක්කා ප්‍රස්ථා වැඩි වෙනවා මිසක්කා අවස්ථා වැඩි වෙනවා මිසක්කා භාවනා ගමනේ කිසි තැනක එන්න එන්න හිරවීම තදවීම නෑ මේක මේ නිදහස් පෙතක් එන්න එන්න එන්න එන්න වෙනදට වැඩි පරාසය වැඩි කරගෙන යන්න පුළුවන් ඒක පැටලෙන්නේ අර සදාචාරවාදියාට එයා හිතන නෑ නෑ මේක හැම වෙලාවෙම පටු කරගන්න හදනවා ඒ පටුමානසිකත්වයේ විපස්සනාවට ගැලපෙන විපස්සනා එන්නේ එන්නේ බලල් පතේකට වැටිලා ගමන් කරන්න. ඒ නිසා පරිශ්‍රණය කරන්න වගකීම Taman දරගන්න. එහෙම බැරි නම් විතරක් තමන්ට ජීවිතය ගැන බයයි, කාය ගැන බයයි නම් සම්මත ක්‍රමයට යන්න. නැතුව එළියට ගියාර කමන්නේ Taman Tamanගේ වගකීම අරගන්න. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ආත්මයේදීම සංසාර දුකින් ඈතර වීමේ අරමුණින් ධර්මය සොයා යන්නෙකුට ගරුතර ස්වාමින් වහන්සේලා දේශනා කරන ධර්මය තුල ඇතැම් විට පරස්පර විරෝධී කරුණු අසන්නට ලැබේ. අපද ඒ අසරණයින් ලෙස තවත් අසරණු වන්නේ නම් කුමක් කළ යුතුද? ඔබ වහන්සේ උතුම් වූ මාර්ගඵල නිවනින් නිවි සැනසෙත්වායි පතමි. ඒක ඉතින් මේ හන්දියේ එක එක જાති හෝටල් තියෙනවා. ගැළපෙන හෝටලේ ගිහිල්ලා කන්න. ඒ වෙනකොට ගැළපෙන්නේ නැති හෝටලේ ගිහිල්ලා සල්ලිත් දීලා වේටර්ටත් බැලලා ඉල වැඩක් නැහැ. උගක් දේශකයන් වහන්සේ ඉන්නේක හොඳයි. ඒක තමයි සජීවී සාසනයක ඇති. ඉතින් අතරමැද මුළු බුද්ධ සාසනයම තියෙන හුරස් වීම. වරක බුදුහමරෝ ආත්මය ඇතයි කියන වරක නැතයි කියන. වරක මේ දේවල් තියෙනවයි කියනවා වරක නැහැයි කියනවා. ඒ නිසා දර්ශනවාදීන් අලි අවුලකටපත් වෙනවා බුද්ධ ධර්ම දිගේ ගියාට පස්සේ. ඉතින් ඒක තමයි යොදලා බලනකොට පේනවා මේ தත්ත්වයටදී තියෙනවා මේ தත්ත්වයටදී නැහැ. ඒක නිසා දේශකයන් වහන්සේලා කතා කරන පසුබිම මොකේට සාපේක්ෂද කියලා දන්නේ නැති උනොත් කියන දේවල් අතර දැහැට පටලවිල්ලක් තියෙනවා. ඒ නිසා දේශකයන් වැඩිවීම මතවාද වැඩිවීම අවාසියට ගන්න එපා. මොනවාට ගැළපෙන විදිහට කරගෙන යන්න කරගෙන කියලා බලන්න සූත්‍ර පිටේම අරගෙන කියලා බලන්න බුදුජන් වහන්සේ මේකට උත්තර දීලා තියෙනවා මේ මෙතන මෙහෙම කියලා තියෙනවා මෙතන අත්තයි අත්තනාතෝ අත්තයි අත්තනෝ නාතෝ කියලා තියෙනවා අනිත් පැත්ත කියලා තියෙනවා ආත්මයක් නැහැ කියලා ඒ පසුබිමට සාපේක්ෂව තේරුම් ගන්න බැරි නොත් බුදුහාමුදුරුත් වැඩි කියනවා බොරු කියනවා වගේ තමයි පේන තියෙන්නේ. ඒ නිසා දේශකයන් වහන්සේලා කියනවා ගැසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහනවනම් ඕක ඇතුලේ තියෙන තේමාව තේරෙයි. ඒ නිසා බණ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ විපස්සනා කරන කට්ටිය හැම බණම අහන්න යන්න එපා. ඒ කට්ටිය තමන් මේ තමන්ට වැඩි භාවනා කරපු කෙනෙක් ප්‍රයෝ මේ ප්‍රායෝගිකෝ කියන එකක් අහනවා මිසක් නැත්තම් කෙලිම ත්‍රිපිටකේ කියවනවා. කවුරුත් කියන බණ ඕනේ කෙලිම ත්‍රිපිටකේ තියෙනවා අරගෙන කියවලා බලන්න. ඒකෝට තමන්ට වැටෙහි පටලවිලි අඩුව. එහෙම නැතුව අහනවා නම් ලෑස්තිලා ආන්න කුලුල් මනසකින් කොයි දෙයක් පිළිගන්න. ඒක අතර මේ මේ 100ක් හරි කෙනෙක් ඇත්තෙත් නැහැ 100ක් වැරදි කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා දේශකයන් වහන්සේලා වැඩිවීම අද තියෙන භයානක දෙයක්. නමුත් අහන කෙනා හරියට දන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ රේඩියෝ ටෙලිවිෂන් එක channels කාන වැඩිවීම දුර්ලභම නෙවෙයි. Tamanda ප්‍රශ්නේ තියෙන්නේ channel මාරු කරන්න පුළුවන්. හොඳ නැත්නම් ඕෆ් කරන්න පුළුවන්. නැත්නම් චර ටෙලිවිෂන් එකක් ගෙනාව ඉඳලා ඒක ඕෆ් කරගන්න බැරි නම් හැම channel එකකම වැඩ කරනවා අන්න ටෙලිවිෂන් එක වැරදි. නමුත් ඒකේ ටියුන් කරන්න බටන් එකක් තියෙනවා ඕන් ඕෆ් බටන් එකක් තියෙන නිසා සුදුසු විදිහකට කටයුතු කරන එකයි තියෙන්නේ. ඒක නිසා ලෝකේ වෙනස් කරන්න යන්න එපා. කැමති කෙනා කැමති දේ කියාගත්තාවයි අර සීබුද්ධියෙන් යුක්තව අහනවනම් ඇත්තටම බණ අහන කට්ටිය හරියට අහනවා නම් දේශකයන් වහන්සේත් වෙනස් වෙනවා. අහන මිනිස්සු එහෙම නැතුව වගකීමෙන් තොරව අහන නිසායි මේ supply and demand එකට බණ යන්නේ. නැත්තම් ඒ කියන දේවල් වලට හොඳට අහලා මෙහෙමයි මෙහෙමයි කියලා සාකච්ඡා කරනවා නම් දේශකයන් වහන්සේ හදා ගන්න පුළුවන් ශ්‍රාවකයන්ට අනිවාර්යයි. ඒ මොකද හේතුව ශ්‍රාවකයත් භාවනා කරනවා. එහෙමනම් දේශකයන් වහන්සේට ආවට ගියාට බණ කියන්න බෑ. නමුත් බණ භාවනා කරන්නේ නැතුව අහන්න ගත්තොත් නම් දෙපැත්තම අවුලෙන් අවුලට යනවා. ඒ නිසා වැඩියෙන් බණ කියන එක ලාභයට ගන්න නමුත් තියෙන සටි ඔක්කොම කන්න යන්න එපා. තෝරාගෙන ගන්න එකයි තියෙන්නේ. තමන්ට ගැළපෙන ටික තෝරගන්නවා. දේශකයන් වහන්සේ තමන්ට තෝරලා දෙන්නේ නැහැ. තමන් තෝරා ගැනීමක් කරන්නේ. අවසරයි පින්වත් ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම ඊයේ පාද ක්‍රියාකාරී වන හැටි මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඒ ගමන හරිම සුන්දරයි, මනස්කාන්තයි. සක්මන් මන්තිරුව විසිතුරු ලෙස සකසා ගැනීමත් එයට හේතු වූවා විය හැකියි. එසේ විසිතුරු රටා මැවීමට කියලා දුන් පින්වත් රෙජි මහත්මයාට එතුමාගේ නිවන් ගමනත් එලෙසින්ම විසිතුරු වේවායි පතමි. එසේ සක්මන් කරගෙන යද්දී පස්සෙන් පස්සටද ගමන් කළෙමි. එහිදී පාදවල ක්‍රියාකාරීත්වය පෙරටත් වඩා හොඳින් වැටහිනි. එහෙත් කලවාවලට දැඩි වේදනාවක් දැනුනි. පින්වත් ස්වාමින්වහන්සේ එසේ වූයේ මෙය නිතර සිදු කරන අනුසෝතගාමි ගමන වෙනුවටගත් පටිසෝතගාමි ගමනක් වූ හේින්ද නැතහොත් වයස්ගත වූ අපට ඒ ක්‍රමය සුදුසු නොවන හේින්ද පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තවත් හතර සැරයක් කරලා බලන්න ඒක සැරයක් වුණත් උනාට මොනම දෙයක්වත් ඒකෙන් හුවා දක්වන්නේ ඒ හතර පහ සැරයක් හතර සැරයක් කරනකොට නැවත නැවතත් ඒ ලක්ෂණයම ඒ රෝග ලක්ෂණයම එනවනම් විතරයි සලකා බලන්න ඕනේ. එක සැරයක් කරනකොට මෙහෙම ආවයි කියලා ඕක ගැන ඉච්චර කලබල වෙන්න යන්න එපා. මේක නැවත නැවත කරබැලීමෙන් තමයි Tamandම සාතික වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා නැතිවත් නැත්තත් සිද්ධ වෙනවා. අපි භාවනාදි කරන්නේ එකම දේ නැවත නැවත කරමින් ඒකට හම් වෙන ප්‍රතිචාරයත් එක්ක. බොහෝ වාරයක් කිරීමෙන් තමයි අපි ලැබෙන උත්තරේ තහවුරු කරගන්නේ. එක සැරයක් කරනකොට ඒවා තහවුරු කරන්න ගත්තොත් කවදාකවත් ඉවර කරන්න වෙන්නේ භාවනා කරනට වැඩිය විග්‍රහ කර කර ඉඳී. ඒ කියන්නේ ඕකම කරන්න නැවත නැවත කරන්න කරනකොට මේ කයෙම්ම පණිවිඩය හම්බ වෙනවා. මේකේ යන්නේ නිදහස් වෙන පැත්තටද නැත්නම් තද වෙන පැත්තටද? තේරෙන පැත්තට නොතේරෙන පැත්තට කියලා. ඒ නිසා ඒ වගේ වෙනස්කම් කරලා බලනවා නම් ඒකට ලෑස්ති වෙලා යන්න තමන් එකේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න පුළුවන් ගතියක්. නමුත් වෙන්නකොටම එකවරක් සිද්ධ වෙච්ච දේවල් වලට එච්චර දඟලන්න පටන් අරගත්තොත් අපිට මෝරච්ච ගතියක් එන්නේ නැහැ. මේක හතර සැරයක් කරලා බලන්න හතර සැරයක් කරලා බලලා එකම එනවනම් විතරක් ඒකත් නුරුස්නානම් සැක උපදවනනම් විතරක් ප්‍රශ්න කරනවා. අර වාසියට හරියට යනවා නම් දිගට කරගෙන යන එකයි කරන්න ඕනේ. දෙවන ප්‍රශ්නය එසේ එසේ පස්සෙන් පස්සට ගමන් කිරීමේදී හැරීමක් සිදු නොවන හේයින් වරක් ඉදිරියටත් වරක් පිටුපසටත් ගමන් කරන්නට සිදු වෙමි. සක්මන අවසන් කොට පරයන්කේ වාඩි වී සුළු මොහොතකින්ම මා ඉදිරියේ තිබූ සක්මන් මළුවක් ආලෝකමත් වී එහි ඊතා පහසු අයුරකින් ඇටසැකිල්ලක් මා දෙසද බලමින් සක්මන් කරනවා දුටු වෙමි. එදෙස බලා සිටි මට එතෙක් නොදුටු ඇඟිලි සහිත මුළු පාදයම ක්‍රියාත්මක වන හැටි හොඳින් පෙනෙන්නට සලස්වා නොපෙනී ගියේය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ පිළිබඳව පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තුනුරුවනේ අසීමිත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයත් නිර්වාණාවබෝධයත් වේවායි පතමි. ඒකට අර උත්තරෙමයි කියන්න දෙනේ වගේ එක සැරයක් එක දෙයක් වුණාට මොනම ගැම්මක්වත් නැහැ මොනම පණිවිඩයක්වත් නැහැ. නැවත නැවතත් ඇත්ත දෙයක් නම් නැවත නැතේ. නිකම් මායාව නම් වරක් ඇවිල්ලා යනවා. ඒව පිළිබඳව නොසලෙන මනසක් ගන්නවා. නැවත නැවත එනවනම් විතරක් සලකා බලන්න ඒ ප්‍රශ්නයක් නං. ඒ සැකයක් නං. ඒ වෙහෙසකටපත් කරනවා විතර ප්‍රශ්නයක් කරගන්න. එතකොට මේ කරබැලීමේ ආසාව ඉස්සරහට යයි. නැත්තම් පොඩ්ඩක් කරනවා. ඒක විග්‍රහ කර කර ඉන්න හදනවා හැම එකක්ම. ඒ කවදාකවත් ඒ නොයවසන සුදු ගතියකට ඉවසීමේ ශක්තියකට ඒ උදව් වෙන්නේ නැහැ. මේක නැවත නැවත එනවනම් විතරක් ප්‍රශ්න කරන්න ඒ තමන්ට සැකනක්. නැත්තම් දිගට කරගෙන යන්න. අවසරයි ස්වාමින් වහන්සේ ඊයේ රෑ මම ආනාපානය වැඩිීමේදී නාසය ළඟින් පටන්ගත් ගැස්ම හිස දක්වා ගොස් මුළු සිරුරම වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඉන්පසු මුළු සිරුරම එකම පෙන ගොඩක් මෙන් පෙනුණා. ටික වේලාවකින් ගැස්ම නැවති නවත නැවත ආනාපානයට වැටුණා. එසේ 7-8 වරක් සිදු වුණා. අද උදේ ආනාපානය වැඩිීමේදී ගැස්මක් කුඩාවට දැනුණත් එය රෑතරම් වේගවත් උනේ හෝ පැවතීමක් උනේ නැහැ. එය හේතුඵල ධහමට අනුව වන බව දැකගත්තා. මේ తত্ত্বය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. දිගට කරන්න. මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඉඳ ගන්නකොට තියෙන සංඥාව වාඩි වෙනකොට තියෙන සංඥාව හැම වෙලාවෙම අපේ වෙනස්. ඒක තමයි භාවනාවට බලපාන නිසා හොඳට සක්මන් කරලා ලකලා ඇස්සලා වාඩි වුණොත් ප්‍රශ්නයක් ආවත් ඉදිරියට යන හිතක් තියෙනවා. පටන් ගන්නකොට තියෙන සංඥාව ඔද්දල් නම් ලකලැස්තියක් නැත්නම් එන හැම එකකෙම බයක්, චකිතයක්, සැකයක්, කුකුසක් ඇති වෙලා පියවර දෙකක් ඉදිරියට යන නැහැ හැම එකෙම සැක පහළ වෙනවා. ඒ නිසා එimhe සැක නොසැක වීම සඳහා එකලස් වෙන වෙලාවේ නිමිති ගන්නයි කියලා තියෙනවා. දැන් හොඳ දෙයක් උනේ හොඳ දේ වෙන්න ඉස්සෙල්ලා මම මේ මේ විදිහට තමයි ලකලැස්ති උනේ. අන්නේ ලකලෑස් වීම දෙන්නේ කියලා තියෙනවා. හොඳ නැති දෙයක් වුණා නම් ඒ ලකලෑස් වීම තේරුම් ගන්න එක නොකර ඉන්නේ කියලා කියනවා. අන්ත ඒ වගේ තීන්දුවකට යන්න බෑ එක සැරේ. කීප සැරයක් කරලා හොඳ දෙයක් නැවත නැවත වෙනවන්නා ඒ නිමිත්ත අරගෙන ඒ නිමිත්ත සපේලා දෙන එකට අනුග්‍රහය කියලා කියනවා. වැරදි නම් තකනම් ඒ ඒ ලකලෑසේ සූදානම් වෙන ක්‍රමයේ අයින් කරලා වෙන එකට සම්මත ක්‍රමයට යන්න කියනවා. ඒක පෙළ ගැහිච්ච වෙලාවක් වගේ පේන්නේ. නමුත් අනිත් දවසේම වේදි කියන්න බෑ. එදා පෙළ ගැහිමට හේතු වෙච්ච කරුණු ටික නැවත නැවත සපයා දීමට තමයි අපි අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. පසුගිය දින කිහිපයේම සිදු වූ ආකාරයට සක්මන් භාවනාවේදී අද්දුටු නිදිමත සහ මත් වූ ස්වභාවය අද දිනද හිමිදිරියේ අත්දකින්නට ලැබුණා. අද දින ඒ වෙන අද දින ඒ වෙනස් ස්වરૂපයක් ගන්නට යෙදුණා. එනම් මත් ස්වභාවයෙන්ම සක්මන નિરાයාසයෙන්ම වේගවත් වුණා. විනාඩි 10ක් පමණ මේ తත්වය පැවතුණා. තද මහන්සි ගතියක් දැනුණා. ඉන්පසු පර්යංකයට ගියා. ඒ පර්යංකයේදී දිගටම නිදි නැතත් නිදිගත් ස්වභාවයකින් පැවතුණා. ශරීරයේ එක්පසෙක වේදනාවක් දැනුණා. එය ඒ තරම් ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ ස්වභාවයෙන් දිගු වේලාවක් සිටි බව වැටහුණා. පැය දෙකමාරක් පමණ. නමුත් ගත වී තිබුණේ පැයයි කාලක පමණ වේලාවක් පමණයි. ඒ කාලය තුල කිසිම බාහිර ශබ්දයක් ඇසුනේ නැහැ. ශරීරයේ පසෙක වේදනාව පමණක් වරින් වර දැනුණා. මේ తත්වය ගැන විස්තරාත්මකව දැන ගැනීමට කැමැති මෛත්‍රියෙන් පහදා දෙනමින් ඉල්ලමි. පෙරුවන් සරණයි. ඉස්සෙල්ලා ප්‍රශ්න වල තිබුණේ එක සැරයක් මතුවලා මේකෙදී හත් අට සැරයක් නිදිමත වෙනවා, තෝන්තු ගත වෙනවා. ඒ තියේද්දිත් කරන්න ඕන. කරන කරන ගියාට පස්සේ අරගේ තියෙන අර බර දරා ගන්න බැරි ගතිය නිකම්ම හුරු දෙයක් බවටපත් වෙනවා. නැතුව දේ වෙනස් වෙනව නෙමෙයි. ඒකට හුරු වෙනකොට හුරු වෙනකොට ඒකේ තියෙන අනිශ්චිත ගතිය, චකිත ගතිය නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියන්නේ ලෑස්ති වෙලා යනවායි කියලා. ලෑස්තිලා ගියාම ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අර පුද්ගලයාමයි අර සිද්ධියමයි හතර සැරයක් බලනකොට ඒක විපරිණාමයකටපත් වෙනවා. එහෙම නැත්නම් පළවෙනි සැරේම විනිශ්චය කරන්න ගියා නම් දෙවෙනි පරිශීලනයට යන්නෙත් නැහැ. ඒ නිසා මේ යමක් වුණාට පස්සේ ඒක ඒකේ පණිවිඩයක් තියෙන එක හිතත් එයි අනිද්දත් එයි. නමුත් මේ පණිවිඩෙ එන්න එන්න විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි යෝගාවචරගේ තියෙන යෝග කර්මය කියන්නේ. එක සැරේකින් ආවට ගමන් කලබල වෙන්න එපා. තමන්ගේ කාය ජීවිත නිර්පේක්ෂව දිගට කරන්න. හැබැයි කරනකොට බලන්න ඔය එදා බය වෙච්ච ගතිය නැත්නම් එදා චකිත වෙච්ච ගතිය ගා උනම් උදම්මනපු ගතිය ඒ සිද්ධියට කවදාකවත් දෙසරයක් වෙන්නේ අද සතුට වුණාට හෙට සතුට අඩුයි. එයියේ බය වුණාට අද බය අඩුයි. මේක තමයි පුරුදු වෙනවා කියන්නේ. මේක තමයි අපි මොන දෙයක් වුණත් කරනකොට පුරුදු කරන පුරුදු කරන යනකොට ඒකට තිබුණාර සීලාර ගතිය අඩු වෙලා ඒකට හුරු වෙනවා. එතකොට දුක් ප්‍රමාණය එකම දුක තමයි දැරීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන දුකේ තියෙන නපුරු බලපෑම අඩු වෙන පටන් ගන්නවා. ඒක තමයි යෝග ජීවිතයේ අපි දකින මේරිච්ච කම කියන්නේ. එනිසා දුක් අඩු කිරීමක් මේක වෙන්නේ නැහැ. දැරීමේ ශක්තිය වැඩි වීමක් වෙනවා. ඒක වෙන කෙනෙක් කරලා දීලා හරියන්නේ වෙන කෙනෙක් කොච්චර උපදෙස් දුන්නත් හරියන්නේ නැහැ. මේක පරිේෂණ කරන පරිේෂණයක් ආර්ය පරිේෂණයක් කරනවා මට්ටමින් කළොත් කරපොකේ නාට එන්න එන්න විශ්වාසයක් ඇති වෙනවා. නැවත නැවතත් ප්‍රශ්නයකට මූණ දෙනවා විතර ජයග්‍රහණයක් ලෝකේ නැහැ. ඒ නිසා එන දේ ඉන්නේ පණිවිඩයක් දෙන්නයි. නමුත් එක හිණේ වැයලි වෙනවා කියලා හිතන්න එපා. හිණ 1000ක් පේනකම් දිගට කරගෙන යන එකයි කරන්න අවසරයි ස්වාමීනි, ගරුතර ස්වාමින් වහන්සේ මම සමාධියෙන් සිටින විටදී එනම් ආනාපාන සතියේදී මට කිහිප විටක් මේ භාවනා වැඩසටහන තුලදී ඊට පෙරත් දීප්තිමත් සුදු ආලෝකයක් රන්වන් රන්වන් වටේට දැල්ලවල් සහිතව සහ රහිතව ආලෝකයන් නිල් පසබු නිල් පසුබිමේ සුදු වලාකුළු දැකීමත් ආදිය ආලෝක දැක ඇත. දින දෙකකට පෙර මට සමාධියෙන් සිටින විට මම හද නිල් cobalt blue ආලෝකයක් දුටු වෙමි. එය බුදුරැස් සේවී එය ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ රුවද දැක්කෙමි. ස්වාමින් වහන්සේ මේ පිළිබඳව ඔබගේ කාරුණික අදහස බලාපොරොත්තු වෙමි. මේ අගනා භාවනා වැඩසටහනට මගේ බලවත් කෘතඥතාවය පළ කරමි. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. මේ ලකින දකින්නේ මතුවෙන නිමිටි තමන්ට ආශිර්වාදයක් පහසුවක් සහැල්ලු ගතියක් පෙන්නනවනම් ඒ වාසිය අරගෙන අර කරපු එකම දැඩි විශ්වාසයකින් දැඩි සමීපකමකින් දැඩි උත්සන්නකමකින් කරන එකයි කරන්න තියෙන්නේ. ඒ පේන දේවල් නෙවෙයි ගන්න තියෙන්නේ පේන දේවල් හම්බෙන ලාභයේ. ඒක ලැබීමෙන් හම්බෙන ගමනට තියෙන දිරිය පාවිච්චි කරලා යනවා මිසක් පේන දේවල් වල ලකුණු බල බල ඉන්නේ නැහැ. ආච අම්බිච්ච වාසිය අරගත්තා කරගෙන ගිය භාවනාව ලං උත්සන්නව ආසන්නව කරන එකයි කරන්න තියෙන්නේ. ඉතින් මේවා පෙන්වන්නේ පොඩි අතවාසියක් පොඩි සුබ නිමිත්තක් පෙන්වනවා. නිමිත්ත පෙන්වන දේ බලන්න තියෙන එකේ තියෙන සුබේ අරගත්තා, වාසියට හරවගත්තා, වෙනතට වඩා නිසිපතා නැත්නම් බොහොම සමීපව දිගට භාවනා ගෙනියන්න මේක වාසිය මේ මේ අවස්ථාවේ වාසිය ලබා ගන්න එක තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ප්‍රධාන කර්මස්ථානය ලෙස ආනාපාන භාවනාව ප්‍රගුණ කරමි. ඒ අතර ඉරියාපත භාවනාවද උත්සාහ කරමි. සමහර විට ඇතැම් දවස්වල හිත මෙල්ල කර ගැනීමට නොහැකි. සක්මන් කළද ඇතැම් දිනවල ඉක්මනින් සංසිඳීමක් වන්නේ නැහැ. එන අරමුණු සියල්ල පටිගය බව මට තේරේ. මම එයට මෛත්‍රිය ටික වේලාවක් හෝ බොහෝ වේලාවක් වැඩිමින් පර්යංකයේදී ආනාපානයටත් අන් ඉරියව් තුල ඉරියාපතයටත් සිත යෙදී යෙදවීම පහසු බවක් දැනේ. ස්වාමින් වහන්සේ මේ කරුණෙන් වැටහෙන්නේ මම සමතය මුල් කරගෙනම භාවනා කිරීමක්ද එක් දිනයක මගේ හිත ගැඹුරු තැනකටපත් වුණා. එය සමාධිය නොවේ ගැඹුරු සිහියක් පවතින මොහොතක්. එතනදී මට විදර්ශනාවක් කිරීමට සිත් ඇති වුණා. නමුත් එක හෙලාම මගේ හිත මෛත්‍රියට ගියා. පර්යංකයෙන් නැගී සිටියාට පසු මහත් ප්‍රීතියක් දැනුණා. වටපිටාව හරිම දීප්තිමත් ලස්සනයි. බැලු බැලු අත ප්‍රියමනාපයි. මේ తත්වය පැයක් පමණ වේලාවක් තිබී වෙන අරමුණකට එනම් වැඩකට සිත යෙදවීමෙන් නැති වී ගියා. මේ తත්වය කුමක්ද පහදා දෙන්න පෙරුවන් සරණයි. අමාරු විස්තර කරන්න අහගෙන ඉන්නකොට මොකද සමත වේවා විපස්සනා වේවා පරියංග හත අටකට සැරයක් විතර එකක්. එකක් හරියනවා. බොහෝම සැපසේ යනවා. ඊට පහුවෙන්ද ආයෙත් අවුල් වෙනවා. නමුත් මේකෙදි දිගට කරගෙන යන කෙනාට විතරක් තමන්ම වෙච්ච වැරදි ටික ඉස්සරහට කුරුවරෙක් වෙනවා. ඉස්සරහට තමන්ට ආධාරකාරකයක් වෙනවා. නමුත් මේ වැරදි නිසා අතහැරලා දැමුවත් ප්‍රයත්නය එයා කරන කතාවෙන් අහනගෙනත් පර හිත නරක කරගන්නවා මෙයත් හිත නරක කරගන්නවා. ඒ නිසා මේ විදිහට දිගට කරන්නේ දේ පටිගේ තියෙනවා කියලා හඳුනාගත්තා නම් ඒක ලොකු තමන් පිළිබඳව රෝග නිర్ణයක්. ඒ සඳහා එකක් පුළුවන් මෛත්‍රී කරන්න පුළුවන් ඒක සමත උපක්‍රමයක්. නැත්නම් මේක පටිඝෙම බව තේරුම් අරගෙන පටිඝෙට පටිඝන කර සිටීම තමයි විපස්සනා කරනවා කියන්නේ. මෛත්‍රී වල මකන්න හදන්නේ පටිඝෙට එන්න ඇල්ල ඒක දිහා බලාගෙන ඉන්නවා මේකට තරහ වෙන්න එපා. පටිඝෙට පටිඝ කිරුවොත් තමයි ඔන්න ගැටුමක් ඇති වෙන්නේ මේ පටිඝේ. මම ඉඳගත්ත පටිකේ ගන්න නෙවෙයි ආවේ හේතුඵල ධර්මයෙන් නම් මට පේනවා මේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා පටිකේට පටික කරන්න එපා ඒක බලාන ඉන්න පුළුවන් නම් පටිකේට අපිට වද හිංසා කරන්න බෑ ඒ නිසා ඒ වෙලාවට කියන්න ඕනේ පටිකේට උඹට මගේ විඥානේ නැතුව ජීවත් වෙන්න බෑ ඒකයි උඹ මයි ළඟ දෙන්නේ හැබැයි උඹ දැනගනි මගේ විඥානේ පුළුවන් උඹ නැතුව ජීවත් වෙන්න ඒකට පටිකේට කරන්න දෙයක් නෑ ඒ තරහට නෙමෙයි කියන්නේ ඔබ වරෙන් උඹට වෙන්නේ කරන්න යන තැනක් නැහැ. මගේ විඥාන කෙල්ලේ නැතුව පටිගෙට ඉන්න බෑ. ඒ නිසා ගෙත වරෙන් ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ ගෙත පුළුවන් උඹට නැතුව ජීවත් වෙන්න. ඒ නිසා ඉවිල්ල මේ වද දෙන්න නැතුව ඉඳලා ඕන තරමක් ඉඳලා ඵලයන් කියන. ඒකට පටිගෙට ඇවිල්ලා කොනහන්න බෑ. පටිගෙට ඇවිල්ලා අපිට දුක් දෙන්න බෑ. ඒක ද්වේෂ වෙන්න නම් පටිගෙ වෙන්න බෑ. තරහ වෙන්න පුළුවන්, ආසාව වෙන්න මොන එකටත් කියන්න ඕනේ. තොට තනියම ඉන්න බැරි නිසා තෝ ඇවිල්ලා මේ ගෙට රිංගනවා. තෝ දැන ගිය මේ ගෙට පුළුවන් තෝ නැතුව ඉන්න. එතකොට ඉවරයි. ඒක කියන්න ඒ පටිගේ නැති හිත අත්දකලා තියෙනවා. දැන් පටිගේ සහිත හිත අත්දකිනවා. ඒතර ද්වේෂ රාගය එනකොට රාගේ නැති හිත අත්දකලා තියෙනවා. රාගේ සහිත හිතර කියනවා උඹට මගේ හිත නැතුව ඉන්න බෑ. ඒක මම දන්නවා. මේ නිසා ගෙට වෙලා හිටම ආගුවේ හරි ළඟපන්. හැබැයි උඹ දැනගනි උඹ නැතුව මට ඉන්න පුළුවන්. ඒකට යා නිකම්ම හැල්ලුවටපත් වෙනවා. එහෙම නැතුව එන එකනට කලබල වෙලා කුලප් වෙලා එලවන්න හැදුවොත් මේ මිනිහා දන්නවා මට බය වෙලයි කියලා. එයා ඉතින් පෙනේ පුම්බන් දාගනවා. මේ විදිහට ද්වේෂයට ද්වේෂ කරන්න එපා, පටිගයට පටිග කරන්න බෑ. හැබැයි ඒකට ඉස්සෙල්ලා හොඳට පටිග නැති හිත, ද්වේෂ නැති හිත, රාගෙ නැති හිත අද්දකප කෙනාට විතරක් අර වාසිබස් කියන්න පුළුවන්. නැත්තම් ඒගොල්ලෝ එන්නෙම වද දීගෙන අපිත් ඒකට ඕනේ පොහොර දීලා ඉවරලා පුදුමාකාර චිත්ත පීඩාවක් ඇති කරගන්න. ඒක නිසා මේකට ක්‍රම දෙකක් තියෙනවා. මට ගියාට පස්සේ මෛත්‍රී ගාලා සුව කරන්නත් පුළුවන් නැත්තම් ඔබ හිටපන්. මේ මේ මේ මොනවද කියන්නේ? වැස්සට ගෙඩ වෙච්ච බල්ලෙක් වගේ. අගුවේ හිටපන් හැබැයි ඔබ මහා එකෙක් නෙවෙයි. ඔබ නැතුව මට කරන්න පුළුවන් කියන එක පැටියට පෙන්වන්න මේ පාරදිගේ ඉදිරියට යන්න පුළුවන්. විශේෂයෙන්ම අවශ්‍ය වෙලා තියෙන පැටිගේ එනකොට පැටිගේ අඳුර ගන්න එක ඒක වෙලා තියෙනවනම් මෛත්‍රී භාවනා කරන එක විතරක්ම නේ උපක්‍රමයේ පටික නොකර පටිකයට ඉන්න දෙන්න. එතකොටත් ඒකත් නැති වෙලා යනවා. මේ විදිහට පුදුම විදිහට එක එක පැති වලින් අපිට වෙනද කරදර කියන දේවල් වල තියෙන ධර්මතාවය පෙන්වන්න පටන් අරගන්න එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. එදාට කරදර එන්නම ඕනේ අපිට භාවනා ජීවණයක් ලබන්න. මොහුග දෙනෙක් භාවනා කියලා හිතන්නේ කරදර නැති ජීවිතයක්. ඒක හුදු හීනයක්. ඒක හුදු මනෝවිකාරයක්. අනිත් එක ඒකට ආපු ගමන් හිත නින්දට වැටෙනවා. පටිගියට ආව කවදාවත් නිදට යන්නේ. උත්තර හැපි හැපි ඉන්න පුළුවන්. හැබැයි එකෙන් ගා ගන්න නැතුව, කෙලස් කර ගන්න නැතුව පටිගේ පටිගේ තැන්ට අඩු කරලා මම ඔබට පටිගේ කරන්නේ නැහැ කියලා හින්ද පටන් අරගත්තොත් කවුරු හරි අපිට Tamanට ගහන්න බයින්න ආවත් එච්චරම තමයි. ඒ නිසා මේක අඳුර ගන්න හම්බෙච්ච වෙලාවේදී අඳුරගෙන මේ එනකොටම කඩාපනින්නත් එපා. පිළියම් කරන්න යන්නත් එපා. පොඩ්ඩක් ඇසුරු කරලා බලන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි අද උදේ පාන්දර සක්මන අවසන් කොට පරයන්කයට වාඩි වුණා. ටික වේලාවකින් මා ඉදිරියේ ටිකක් ඈතට වෙන්න සුදු ඇඳගත් උපාසක මහත්තයෙක් පෙනී සිටියා. එතුමා තරමක් උස මහත ආරෝහ පරිණාහ දේහයකින් යුත් කෙනෙක්. දකින්නකොටම මට මතක් වුණේ මගේ තාත්තා. නමුත් මට මතක ඇති කාලෙක මගේ තාත්තා සිල් සමාදන් වෙලා නැහැ. ඉතින් මේ උපාසකරුව මා බලා ඉඳීදීම උසින් මහතින් වැඩි වෙවි ගිහින් නැතිවම ගියා. මේ සියල්ල සිදු වෙද්දී මම ආනාපාන කම කමඨහනේම යෙදුණා. ස්වාමීන් වහන්සේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. මේ වගේ අර මේ රූපේ දකින්න වගේ ආනාපානේ ලොකු උනාද පුංචි උනාද කියනවනම් අන්න කමඨාන සුද්ධ වෙනවා. දැන් ආනපන දඩමීමට අරගෙන පේන රූපෙ දිග පල්ලයි උසයි මහතයි කියන්න පටන් ගන්නවා. ඉතින් අපි පේනවා කාටද ඡන්ද දෙන්නේ කියලා. මේ කොයි කෝලමාවත් ආනාපාන මොකද වෙන්නේ කියන එක කියනවනම් අන්න දක්ෂයි. දැන් මේ මිනිස්සු අවුසයි මහතයි එන්න එන්න ලොකු වෙනවා තාත්තයි තාත්තා සිල් අරගන්නේ මේ අර දැකපු එක පිච්චර විස්තර කරන එක මේ තමයි අපේ හිතේ තියෙන දොඩමලු ගතිය. මේ තියේදී ආනාපානේ බලනකොට බලන රූප පේන්නේ ඉස්සලා ආනාපානේ කොහොමද රූප පේනකොට පස්සේ ආනාපානේ කොහොමද ආන්නේදී කියන්න පුළුවන් නම් මේ රූපෙන් අපිට උදව්වක් වෙලා තියෙනවා ඒ නිසා අපි මේ අවධානය යොමු කරන්නේ යොමු නොකළ යුත්තේ අඩු ගන්න හැබැයි එක වාක්‍යයක් තියෙනවා මට මේ ධානාපනේ පේන්නයි කියලා ඒක බොහොම වටිනවා නමුත් නියම දේ නම් මේ රූපේ පෙනෙද්දී ආනාපානෙට මොකද උනේ කියන්න පුළුවන් නම් මේ රූපෙන් වෙන බලපෑම නපුරු බලපෑම 100ක්ම කැපිලා යනවා. ඒ වෙනුවට අපි අවස්ථාව වෙනවා ආනාපාන ටෝච් එකක් ගහලා බැලුවා වගේ විස්තර බලන්න පටන් අරගත්තොත් අරක යන්නේනදී ආනාපාන තමයි දිගටම පාවිච්චි කරන අත්තල. මම එවැනි වෙලාවල මේ එන යන දේවල් ගැන කතා කරනවට වැඩිය තමන් ඉස්තිර කරගත්ත නිත්‍ය කර්මාස්තය නැත්තම් මූල කර්මස්ථානය වෙනකට වඩා විස්තර බලන්න ගියොත් ඇත්තටම කමට අනුසුද්ධ කරන්න ඕනෙත් නැහැ. නමුත් හිතේ ස්වභාවය බලන්න ඒ මේ ඇවිල්ලා යන එකනා පිළිබඳ එන විස්තර ලියනවා. නමුත් ඒ විදිහ වෙනකොටම කිවිසරගෙන තිබුණ ආනාපානේ මේක අඩු ගන්න සඳහනක් තියෙනවා. ඒකත් ලොකු දෙයක්. තමයි ඒක ලියන්නෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර කෙලෙස් වලටයි ඡන්දෙ දෙන්නේ. අර වෙලාවට ඇවිල්ලා යන දේවල් පිළිබඳව අලගිය මොලගිය ව්‍යංගන ව්‍යංගක් අංග ප්‍රත්‍යංග බලනවා. මූල කර්මස්ථානේ බලන්න. ඒ නිසා අවධානය වෙන්න ඕනේ. මේව ඇවිල්ලා උලිහිලි පාද්දී මූල කර්මස්ථාන මොකද වෙන්නේ කියන කියන පටන් අරගත්තොත් තමන් මේ කන්දක් නැගිනකොට හැරමිටියක පිහිට ලබන මිනිහෙක් වගේ දිගටම ආනපානිය අතහරින්නේ ආනපානිය විතර හොයනවා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්නේ මොනවා පෙන්වත් ඒක කරන්න හදන්නේ ආනාපානයට දක්වන ආදරේ නැති කරන්නයි. නැති කරපු ගමන් තමයි එකන වෙලා කපාගත්තා වගේ වෙනවා. ඒ නිසා කවුරු මොන જાති කෙරුවත් ඒක නිසා මම මම භාවනා කරන ආනාපාන මොකද වෙන්නේ කියලා කියන්න පටන් ගත්ත දවසේ හැම බාධකයක්ම ආනාපාන සාධකයක් කරගන්න පුළුවන්. අන්නේ විදිහට අමාරුයි භාවනා කරන වෙලාවයක වෙයි කියලා හිතන්න අමාරු නමුත් සූදානම් මනසක් තියාගන්න. මොනවා හරි කරදරයක් එනකොටම බලලා එළිය පණීද, ගෙට පණීද කියන්න බෑ. එලිපත්තේ ඉන්නේ. එළියට පැන්නොත් පරාදයි. ඇතුළට පැන්නොත් දිනුවා. ඒ නිසා එලිපත් ඉන්න බල්ල වගේ බලාගෙන මෙයා කොහොමද මට පුළුවන් වෙන කරදරයක්වත් ආනාපානේ බලන්න කියලා කොයි වෙසා මොකක් කොච්චර කියනවනම් මරණ චිත්තක්ෂණේ ආනාපානේ බලන්න පුළුවන් වුණොත් අන්න දිනු. මේ වෙන අමලියයි මරණයයි බලන්න පටන් අරගත්තොත් කොච්චර භාවනා කරත් ළඟට ඉන්න කැපුවා වගේ තමයි. මොන්න කරදරයක් මොන අමලියක් වුණත් එළ ධානාපානේ දිහා බලන්න බුදුන් දැක්කා වගේ. නමුත් අපේ හිත පුළුවන් තරම් ඒකෙදි ආනාපාන තියෙද්දි බල්ලා එළියට තමයි පයින් දාගන්න. ඒක තමයි අපි පුරුදු කරන්න ඕනේ. ඒක තමයි අපි ලෑස්තිලා යන්න ඕනේ. ඒක බාධාවක් තියෙද්දිම ආනාපානෙ බැරිලා තමයි විචිත්‍ර. භාවනාව බාධාවක් නැතුව ආනාපානෙ බලන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඒ ඒ ප්‍රශ්නයේම අමතර ප්‍රශ්නයක් ලෙස ලියලා තියෙන්නේ. පින සහ කුසලය යන වචනය වචන දෙක විතර්කයකට වාදයකට යොමු වී ඇති මෙවන් යුගයක ඒ සඳහා ඔබ වහන්සේ දරන තීන්දුව කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. විනිශ්චය කරන්න බෑ සමාජලාට සරුවජන්සේ සමානවත් පාවිච්චි කරලා තියෙනවා. තමාට පින පව දෙක ගලපලා කුසලය අකුසලයේ දෙක ගලපලා පින බව අතාරින්න වෙන බව නම් කියලා තියෙනවා. පින බව තියෙන තාක්කල් පින බව ගැන සැලෙන තාක්කල් ඒක නට විපස්සනාට සුදුසු මනසක් නැහැ. ඒ නිසා හොඳ පින්වත්ත පැත්තෙන් යන්න ගිහිල්ලා උඩට ගියාට පස්සේ පින බව දෙක නැතුව එන දෙයක් දිහා බලාන හිරීමට කුසලතාවය කියලා කියනවා. පින බව දෙකටම සමහිත පවත්වන්න පුළුවන් එක කුසලතාවයක් කියලා කියනවා. පින්නතපවට සැලෙන එක අකුසල භාවයක් කියලා කියනවා. එහෙමත් අදහස් දෙන වෙලාවල් තියෙනවා. සමහරට පින්නපව අකුසල කුසල කියන එක සමාන අර්ථ දෙන වෙලාවලුත් තියෙනවා. නමුත් අර පින්නපව දෙකට සැලෙන හිත අකුසලයක්, පින්නපව දෙකට සැලෙන්නේ නැති හිත කුසලයක් කියලා ගන්න එක මම හිතනවා වඩා ධෛර්යය කරන සුළුයි කියලා. ඉතින් අපි මේක මේ වෙලාවට ඒක සම්මත කරගෙන ඔහොම මයන් ඉස්සරහ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳ මෙසේ ලියා තබමි මේ මගේ සිතුවිලි අනුව ලියා දක්වන බැවින් වැරදි ඇතනම් සමාවුව මැනව මා මා හැටපැන්න මැහැල්ලකි එහෙත් සක්මන මා කුරුණු වියට ගෙන ආවාදෝ සිතෙයි විශේෂිත වූ ජවයකින් ක්‍රියාශීලීව සිහියෙන්ම නිරන්තර සිහියෙන්ම ඉරක් ඇඳලා දින ඒ වචනෙට සක්මනෙහි යෙදුණෙමි ගොරෝසු වූ ලනු පැදුරෙහි හා සීතල ටයිල් පොළවේ পায় බැඳේ পাය වැදෙන විට ඒ ඒ අවස්ථා මනසේ හඳුනා ගනිමි. මුලින්ම විලුඹ කොටස ටයිල් පොළවේ මත ගැටෙන විට දැනෙන සීතල ක්‍රමයෙන් পায় මැද හා ඇඟිලි කරා පතිතවන බව සිහියෙන්ම බලා සිටියෙමි. ගොරෝසු ලනු පැදුරේද එම தત્ත්වය අත්විඳෙමි. දන හිස මදක් ඉදිරියට නැමී ඒ මතට ශරීරය ඇදී එන සේයක් දුටුවෙමි. পায় ඉදිරියට තබන බවක් වෙනුවට මා අත්විඳේ ඉදිරියට පය පා කරන බවක් හෝ විසි කරන බවකි. මේ සියල්ල සිහියෙන්ම අත්විඳෙමි. විවේකී වූ මනසකින් සිහියෙන්ම ගත කළ දින ගණන පසු කර නැවත මා ආපසු යා යුතුයි. අත්තම්මා එනතුරු කුඩා වුන් බලන්නේ සෝරි කියලා හිතනවා. සොරි කියලා දුනා පොඩි උන් ගැනමට. අත්තම්මා එනතුරු කුඩා උන් බලා සිටි ගෝනි බිල්ලාට බිය වී අම්මා පසුපස සැඟවි සිටින පොඩි ළමයෙක් මෙන් මගේ හිතටද බියක් දැනේ. එම පරිසරයට දැන් මගේ විශාල කලකිරීමක් ඇත. මා උපේක්ෂාවෙන් සිටිය යුතුයි හැඟේ. ජීවත් වීමට තව ඇත්තේ අල්පයක් පමණ වද මා ඉදිරියේ මේ විවේකී විවේකය විඳීමට ලබා ගැනීමට කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ කාරුණිකව පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම උදා වේවා සක්මන් කරන්නම ඕනේ ඒ සක්මන් කරන්න ඕන කියන මානසිකත්වය මේකේ විස්තර වශයෙන් බලන්න ඕනේ මේ විස්තර වශයෙන් බලන්නම් හිත තරුණ වෙන්න ඕන හිත ශක්තිමත් වෙන්න ඕන නැතුව මේවා දිහා බලන්න බෑ ඉතින් ඒ ඒ ශක්තිය ඒ බලන බැල්මෙන්ම තිරියන් වෙනවා එහෙම නැතුව මට බෑ මට මේක කරන්න බෑ අම්මෝ මේවා ගැඹුරු ධර්ම මම ධාතු මනස්කාරය ඉගෙන ගන්නත් නෑ මම ත්‍රිපිටකය දන්නෙත් නෑ කියලා හිතන හිතවිල්ලම නාකී හිතවිල්ල. ඊට පස්සේ කොහොමද නාකී තමයි. ඒ නිසා යම් වෙලාවක හිත අවදි වෙලා ආවනම් මම කියන්නේ මේක සෙල්ලංකාර මනස සෙල්ලක්කාර මනස නැත්තම් රැඩිකල්. එහෙම නැත්තම් සම්ප්‍රදාන කුල නොවන මනසක්. ඒක අත්තම්මගේ ශරීරික ජීවත් වෙන්න පුළුවන් අත්තගේ ශරීරික ජීවත් වෙන්න පුළුවන් පොඩි එකයි ශරීරික ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ක්‍රියාවත් කරනවද නැති කියන එක ප්‍රශ්නයක් නෑ කොහොමදත් ඒ හිත තිරියන්. එයා සක්මන් කරලා බැලුවත් ඒකමයි දකින්නේ. සක්මන් නොකරුවත් ඒ හිත තිරියන්. භාවනා කරලා ඉඳගෙන කෙරුවත් නැතත් තිරියන්. මොකද තිරියන් කරගන්න එක හිතලා කරන්න බෑ. භාවනා කරනකොට යම් යම් ආකාරවල මේක එන්නේ පටන් අර ගන්නවා. ඒක නිසා පුළුවන් තරම් අපි මේ ශරීරයේ කොටු වෙලා ශරීරයේ හිර වෙලා රූපේ හිරගයක් කරගෙන කටයුතු කරාට හොඳට මතක තියාගන්න මනසට කාලය සහ දේශය කියන එක බලපාන්නේ නැහැ. කොච්චර වයසට ගියත් කල්පනා කරන්න කවදා හරි ඉස්සල්ලාම දවසක ලුණු කැටයක් එලින්ම දිව උඩ තියලා රස බලපු වෙලාව. දැන් ගිහිල්ලා බලන ලුණු කැටයක් දිව උඩ තියලා ලුණු කැටේ රසේ වයසට ගිහිල්ලා තියෙනවද කියලා? වයසට යන්නේ නැහැ. ලුණු ගැටේ රසයේ තරුණ කාලේ වින්දත් එකයි, දවල් වින්දත් එකයි, රෑ වින්දත් එකයි, වයසට ගිහිල්ලා වින්දත් එකයි. ලුණු ගැටේ රස ලුණු පැටේ. මම දැන් නාකි රහක් වෙනවා කියලා එකක් තියෙනවා දැන් බලනවා. නැත්නම් දවල් රහක් වෙනවයි කියලා එකක්. ඉතින් මේ වගේ දෙයක් තියෙදි මේ ශරීරයත් එක්ක බැඳිලා. ඉතින් ඒ හුනියම ඇති. අය වෙනව කවුරුත් හුනියම් කරන්න ඕනේ නැහැ. කබායේ ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද මොනවා කියන්නද මහා දැන් මාළු වියේ කිව්වට පස්සේ ආති ඌනියමක් ඕන ඒ නිසා නාකි වෙන්නේ තමයි හිතාගන්න චිත්‍රේ තමන් හිතාගත්තොත් ඊට පස්සේ හිතේ ගානට හැඩ කරලා දෙනවා නමුත් හොඳට මතක තියාගන්න ඔය ශරීරය කියලා කියන්නේ අපි හදාගත්ත හිරගයක් ඕකට වැඩිය මායින් කරන්න එපා. හොඳට කන්න දෙන්න, බොන්න දෙන්න, නාවන්න, ජොලිය තියාගන්න ඕක. සැබෑ ආලවට්ටම් කරන්න යන්න එපා. ඒක නම් හරි භයානක සිල්ලම. මොකද මේ අසුචි වලට පාටෙන් දැට පස්සේ තව කැතයි. අසුචි සිත්තම් කරන්න බෑ. අසුචි අසුචිම තමයි. ඕක සිත්තම් කරන්න විතරක් යන්න බෑ. හැබැයි නාවල තියාගන්න. මොකද අල්ලපු ගෙදර මිනිහට ගඳ ගන්න නැති වෙන්නේ. ඒකලි මේකෙන් පුළුවන් තරම් වැඩ ගන්න. ඒකලි ගැන ප්‍රමාණ හිත ගන්න තැන හිතපන් නැත්නම් නිකන් හිටපන්. මට කියන විදිහට වැඩ කරන්න ඕන කියලා පස්සේ හිත තීරුම් අරගන්නවා මේ මේ හිරගෙදරින් එළියට පයින්න පුළුවන්. අවුරුදු 80ක් වෙලත් සරුවත් යන වහන්සේ හරල කාලසටහනම තමයි. ප්‍රදාහකවත් නැහැ වෙනස් කෙරෙන්නේ. ඒ නිසා මේ එකම දෙයක්වත් වයසට යන්නේ අපි වයසට ගියයි කියලා හිතන එක තමයි ප්‍රශ්නේ. රූපෙ දිහා බලනකොට මිනිස්සු හිතාන ඉන්නවා මේ රූපය හැදිට වයසට යනවා කියලා අල්ලපු ගෙදරක් තියෙනවා තමනොත් හිතනවා. නමුත් මනස කියලා කියන්නේ කාලයට හෝ දේශයට අහු වෙන දෙයක් නෙමෙයි. මේ මේ දේ මේ මේ මේක එක පැත්තක සම්ප්‍රදායක් මේ පැත්තට තියෙන සම්පූර්ණ රැඩිකල් අදහසක් ওই දෙක මැද සක්මනට විශාල වගකීමක් තියෙනවා. සක්මන් කරන මිනිස්සයා ওই ලෙඩ නිසා සක්මන් කරන්න බෑ කියන එක මහ පුදුමාකාර හරුපයක්. ලෙඩ තියෙන මිනිහා සක්මන් කරන්න ඕන. සක්මන් කරන මිනිහා ලෙඩ වෙන්නේත් නැහැ. ඒ නිසා මොනවත් නැතුව මම ඉල්ලීමක් කරනවා ගයක් හදනකොට <coughs> ගෘහ නිර්මාණ ශිල්පයට කියන කරුණාකර සක්මනක් මේකට දාලා දෙන්න ඊට පස්සේ <coughs> අත්තම්මලා ඉන්නවනම් දරුවෝ ඉන්නවනම් ඉඳගෙන භාවනා කරන්න බැරි කට්ටියට සක්මන් කරන්න කියන්නේ බුදුමාකාර විදිහට ඒගොල්ලෝ මේ භාවනා ජීවිතේ රස විඳින්න පටන් අරගනි. ඊට වගේම ලෙඩ රෝග අඩු වෙනවා. මේ වෙලා තියෙන්නේ අපි හිතනවා කාර්ය බහුල පිනිස්සු. මේ සක්මන මේ කාලේ නාස්ති කිරීමක් කියලා. ඊට පස්සේ කරන්න දෙයක්. ඉතින් හොඳට සක්මන් කරනවා. සක්මන් කරාට පස්සේ ගෙදර ගියාට පස්සේ අත්තම්මට වැඩි තරුණයන් පොඩි දරුවන්ට වැඩි අත්තම්ම තරුණෙලා ඉන්නවා. පොඩි ළමයික සෙල්ලම් කරනකොට ඒ පොඩි ළමයින්ගේ ඉගෙන ගන්න නම් පොඩි ළමයින්ගේ තියෙන මනසේ තියෙන අර දිදුලන ගතිය ගන්න නම් පොඩි ළමයට වැඩි පාත් වෙලා ඉඳගෙන කතා කරන්නයි කියලා. උඩින් ඉඳගෙන මොකද බබා කියලා අහන්න යන්න එපා. ඒතර තමන්ගේ තියෙන කුණු කන්දල් බබා ගලුවට යනවා. පාත් වෙලා ඉඳගෙන බබා දිහා බලන් උඩට හැදලා දැන් ඒ ග්‍රේස් එකේ හේම වෙනවා තමයි. ඒ නිසා අපි කුණු වෙලයි කියලා හිතන්නේ. අපි පිරිහිලා කියලා හිතන්නේ. අපි කෙලස් බරිතයි කියලා හිතන්නේ. පොඩි ළමයෙක් කියලා කියන්නේ දිදුලන බබලන පිරිසුදු ගතියක් කියලා මේක නිතර ගතකරනද. හැබැයි ඒ ළමයෙන්ගේ තන තියලා තමයි පහත් වෙලා. කද්දාකවත් හිතන්න එපා. මට උස කයක් තිබුණාට වයසට ඉලක්කම් දෙකක තුනක අකුරු තිබුණාට පොඩි දරුවෙකුගේ தත්තට යන්න බෑ. නිසා පොඩි දරුවෙකුගේ ආශිර්වාද ලබා ගන්න හැම වෙලාවෙම කතා කරනකොට පොඩි දරුවට දෙලේ පාත්‍රයෙන් ඉඳලා කතා කරන්නයි කියනවා. ඒකකොට තමන්ට ඒ දරුවගේ තියෙන හොඳ කම්පන වේගය එන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒ පොඩි දරුවන් තමගේ සිටිනවට ඇත්තටම පොඩි උන්ට ගෙවන්න ඕන. අත්තම කෙනෙක් ළඟට ගන්න තරම් පොඩි එක අනුකම්පා වෙච්ච එක. අත්තම හිතන්නේ වෙන්නේ මහා ලොකු දෙයක් මං කරන්නේ මේ දරුවෝ බලා ගන්නවා කියලා පිස්සු. පොඩි එකෙක් මේ අත්තම වගේ කුණු කන්දලයක් ළඟ තියාගෙන ඉන්නවට පොඩි එකට ගිය කර ගෙවන්න ඕනේ. ඒක තමයි පාත් වෙලා කතා කරන්න කියලා කියන්නේ. ඌට දරදී අදින්න උදව් කරන්න. එතකොට පොඩි එකා දෙයි ලස්සන වචන වලින් කියලා දෙන්නේ. පුදුමාකාරයි ඔය පොඩි උන්ගේ කියන කතාව. මම අර ගිය පාර ගිය වෙලාවේදී මේ ඒකේ තිබුණේ කැම්ප් එකක් තිබ්බා මෙතඩිස් චර්ච් එකක පොඩි දරුවේ අත්තම්ලා සීයලයි. අම්මලා තාත්තර නැති ඒ කට්ටියගේ කැම්ප් එක. ඒකේ ලියුප එක තියෙනවා ඒ පොඩි දරුවෝ ළඟට පොඩි දරුවන්ට උගන්වන අත්තම්ම කෙනෙක් ගිහිල්ලා වැටලා මේ පින්න පූල්වව නැහැටි. ස්වීට් මෙලන් වවල අසන නෙලන දවසේ මේ පොඩි එකන අහනවා අත්තම් මේ අපි අර බිමර දාපු යට මේ gediy ඇතුළට ගියේ කොහොමද කියලා. ඉතින් අත්තම කියනවා බලන්න මේ තටුව මේ ගාඩනින් කරනකොට යාට වතුර ඇදලා ඔක්කොම කරලා ලස්සන වාක්‍ය දෙක තුනක් වලියන තුනයි පොඩි දරුවා අත්තමට කියන හැටි. අපි මේ බිමට දාපු ඇටේ මේ gediy ඇතුළට ගියේ කොහොමද කියලා. ඉතින් අත්තමට කොච්චර අලුත් වීමක් අලුත් කරත බලන්නට පොඩි එක හරහා උන් ළඟ තියෙන්නේ අමුතුම sannivedana ක්‍රමයක්. අන්න ඒකට පුරුදු වුණොත් අපි ළඟ තියෙන එක බිම කියන්නේ. එහෙම නැත්නම් ඒ දරුවට තේරෙන අපිත් එක්ක කතා කරන්න බැරි තරම් අපි කුණු වෙලා ඉන්නේ කියලා. ඒක වෙන්න දෙන්නේ නැතුව පොඩි එකාට සම්බන්ධ වෙන්න. පොඩි එකා ඊට පස්සේ හරි ක්‍රමවලට අපිට උගන්වනවා තොපි මොන මැට්ටොද කියලා. ඒක ගත්තොත් ඔන්න අත්තම්ම අත්තම්ම. නැත්නම් මං චෝදනා කරනවා පොඩි උන් කරප් කරනවා කියලා. පොඩි උන් සෞතු කරනවා කියලා. එහෙම කරන්න එපා. පොඩියෝ කියන්නේ අපි ඇත්තටම අපිට නැවත අපිට ජීවේ ලබා දෙන්න තියෙන ධනක්. ඉතින් ඒ නිසා උන් එක්ක ඉන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. ඒ නිසා පුළුවන් තරම් උගන්නන්න එයාට පුළුවන් තරම් මේ වාඩි වෙලා ඉඳගෙන අපි ඉමු හුස්ම ටික බලමු ඇවිදිමු. එතකොට ඒ දරුවන්ට මොකද්ද අපි දන්නේ නැති පණිවිඩයක් හම්බ වෙනවා ඒක බුදුහාමරගේ පණිවිඩය අපේ පණිවිඩයක් නෙවෙයි. ආන්නේ විතර ගණදුන වෙනවා නම් අපි නැවතත් රීජුවනේෂන් වෙනවා. අපි නැවතත් තිරියංගත තිරිසන් නෙවෙයි තිරිහං වෙනවා. අන්න ඒක තමයි භවනාදී වෙන්නේ. ඒක පොඩි උන් එක්ක බෙදා ගන්න ආයෝග කෝණි බිල්ලෙක් කියලා බය වෙන්න දෙයක් නැහැ ගෙදර ගිහිල්ලා. ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ අවිද්‍යා පටල ඈත් කරවමින් ශුන්්‍යතාවය වෙත මා යොමු කළ ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේට පූජෝපහාර ලෙස මෙම සටහන තබමි. ආනාපාන සතිය ඔස්සේ ගැඹුරු නිසල සමාධි පරයන්කයක සිටියදී ඇඟිලි තුඩු සියුම්ව ස්පර්ශවන දැනීමක් ඔස්සේ නැවත ආනාපානය ඇති වෙමින් නැති වෙමින් බිඳි බිඳි යන හැටි ඇඟිලි තුඩුවල සිට සම මතු පිටින් ඉහළ හිස දක්වාත් පහළටත් දිහිදී යන හැටි බලා හිටියා මුළු සම මතු පිටින්ම සිත ඇති වෙමින් නැති වෙමින් පවන් සලන්නක් මෙන් ශරීරයෙන් ඈතට ඈතට එම සුළං රැලි සමග විහිදී ගියා. මම සුළඟේ සෑම පැතිරී ගියා. මගේ කියා කීමට ශරීරයක්වත් සුළඟේ කොටසක්වත් තිබුණේ නැහැ. මම සිටියා සුළඟේ සෑම ඒ අමරණීය අත්දැකීමෙන් පසු ජීවිතයේ මම දකින ලස්සනම දෙය ශුන්්‍යතාවය පමණයි. ආමිසයේ වෙලී ගැලී සිටින දහස් ගණනන් දහස් ගණනන් වන පින්වන්ත මිනිසුන්ගේ අභ්‍යන්තර ඇස් විවර කරවමින් ධර්ම මාර්ගයට निराமிස සුවයට ඔවුන් යොමු කරවීමට ස්වාමින් වහන්සේට තව තවත් අවස්ථා ලැබේවා ශක්තිය වැඩේවා নমස්කාර වේවා සංසාරගත සත්වයන්ගේ අවිද්‍යා පටල බිඳලමින් ස්වාමින් වහන්සේගේ සිත निराமிස තෘප්තියෙන් පරිපූර්ණය වූ පසු ස්වාමින් වහන්සේ පතනා බෝධියකින් අකුප්පා චේතෝ විමුක්තියටපත් වේවා සාදු සාදු සාදු. අයි අන්තිම දවසේ ඉඳන් ගාණක් නැහැ අපි ඊගායකට යනවා. අන්තිම දවසේ ඔය දෙක තුනක්වත් කියවෙන්න ඕනේ නැත්නම් නිකන් හරියන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මට කෙටි ප්‍රශ්නයක් ඇත. මට දෛනික වැඩ මට දෛනික වැඩ වැඩි අවස්ථාවක කෙටි වේලාවකට භාවනාවට යෙදුනොත් විනාඩි 30ක් පමණ ඉක්මනින් සිත සමාධිගත වී මගේ භාවනාවේ ඉදිරියට යෑම ඇත. එහෙත් පැය එකහමාරක් දෙකක් භාවනාව කරනවා කියා සිතා වාඩි වහොත් සිත එකලාස කර භාවනාවට ගැනීම ඉතා අපහසුය. එය පහදා දෙන්න ගරු ස්වාමින් වහන්සේ මේ දෙකේ වෙනසට හේතුව පහදා දෙන්න. මේ දෙකට හේතු වෙන්නේ සතියයි සමාධියයි කියන චෛසික දෙක. තමන් සත්‍යමත් වෙන්න හදනවා නම් වැඩ වැඩි බව දැන දැනගන්න හදනවා නම් එතකොට පේනවා ඒක දැනගත්තම හිත තැම්පත් වෙනවා. ඒ පැය ගණන් ඉන්න ගියාම අපේ ළඟ හිතේ නිතරම ඉන්නේ සමාධියක් අපේක්ෂාවක් ඒක නම් වග කියන්න බෑ. ඒ නිසා අපේ වැඩ පිළිවෙල සතිපට්ඨානයක් කරගන්න. එතකොට සමාධිය ඉබේ එනවා. ඉඳගෙන අද මම දෙඤ්ඤම් කියලා කැතකොට ගහන ගියාම පැයක්වත් ඉඳ ගන්න බෑ විනාඩි 15ක්වත් ඉන්න බෑ. ඒ නිසා නිතරම මේ දෙකේ සතිය ඉස්සර කරන්න බෑ. මේ සතියට මුල් තැන දෙන්න නැත්නම් සතියට නායකත්වය දෙන්න. එතකොට ওই සමාධියට තියෙන කෑදරකම තිබුණට කමන්නේ පිටිපස්සේ. සතිය ඉස්සරහින් දිය. ඒ නිසා මට හිතුණා මෙතන මේ අර්ථකථන වෙන්න හදන හිත ඇතුලෙන් තත්ත්වගත වෙලා තියෙන්නේ. සමාධිය හොයාගෙන ගියොත් බොහෝ විට පශ්චාත්තාවයක් ඇති වෙනවා. සතිය හොයාගෙන ගියොත් සතිය හරහා සමාධිය එන්න පුළුවන් නැති වෙනත් පුළුවන් අලුවන්නේ සතිය හරි අරස වෙනවා. ඒක නිසා සතිය වඩන එකනට කාර්යබහුල ජීවිතයක් කියලා කිසිම බාධාවක් නැහැ. ඒක කාර්යබහුලලා කාර්යබහුල දන්නවා. කාර්යබහුල නැති වෙලා නැති බව දන්නවා. කාර්යබහුල වෙලාවේදී වුණත් විවේක වෙන්න ගියාම මේ වේගවත් කාර්යබහුල හිතේ ඉඳලා ඊගාට සතිමත් හිතට කිසි බාධාවක් නැහැ. ඒ නිසායි බුදුරජාණන්සේ හැම වෙලාවෙම <clears throat> මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තිර තියෙන සතර සතිපට්ඨාන. සතිය පීඨව ගත්තට පස්සේ අනිකුත් ඕක්කොම සෝබන චෛසික වලට දොර ඇරෙනවා. හැබැයි ඒව ගැන හිතලා පටන් අරගත්තොත් බොහෝ විට අර ආරම්භක සතියවත් නැති වෙනවා. ඒක නිසා අහුවෙන අහුවෙන වෙලාව. දෙකම කරන්න නිජපතත් කරන්න අහුවෙන අහුවෙලාවෙත් කරන්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි ඒගොල්ල අපිව බාධා කරන්න හරියට කරදර කරනවා. නමුත් අපි බැලගන්න ඕනේ මේකේ ලද අවස්ථාවේ ක්‍රමිකෝ අවස්ථානුකූලව වැඩ අරගෙන ඒ කෙලෙස් වලට ගහනා වගේම ක්‍රමයක ගහලා මේක දිනා ගන්න ඕනේ. ඒ නිසා එවැනි සටනකදී වැඩාම වැදගත් වෙන්නේ සතිය. නැත්තම් කාර්යබහුල ජීවිතයකදී ඉතාමත් වැදගත් වෙන්නේ සතිය අර්ථකථනය කර ගැනීමයි කියලා කිව්වොත් විශාල පිරිසකට මේට වැඩිය භාවනාවට පෙළඹෙන්න පුළුවන්. නමුත් ඒක දෙන්න හරි අමාරුයි. අපේ හිත ඇබ්බැහියකට ගිහිල්ලා තියෙන්නේ සමාධිය හොයන ගතිය. ඒක නිසා සතිය ඉස්සර කරන යම් කියන එක තමයි කියන්නේ. භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. දින පහක් පුරාවට සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ රත්ණයට අනුව බුදුමග ගමන් ගනිමින් අප සැම විසින් රැස් කරගතා වූ සියලු කුසල් ධර්මයෝ පළමු කොටම සම්බුදු පාමුල සම්බුද්ධ පූජාවක් වේවායි පතමු දෙවනුව ධර්ම පූජාවක් වේවා අනතුරුව ආර්ය මහා සංඝරත්නයට සංඝ පූජාවක් වේවා අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සංගීතයේද මුසු කරමින් මා වෙනුවෙන්ම කරන කරන දේශනාවක්ය යන හැඟීම වැඩි දෙනෙකු කෙරෙහි ඇතිවන ආකාරයට ශ්‍රී සද්ධර්මය තෝරා බේරා දෙමින් ඒ මඟ නිවැරදි ලෙස ගමන් ගන්නා අයුරු දේශනා වදාළ පූජ්‍ය නිදානයක් නිදානයක් වන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු උත්තමයාණන් වහන්සේට අප සැම කරගත්තා වූ කරගන්නා වූ සියලු කුසල ධර්මියෝ අනුමෝදන් කරමු මේ සියලු කුසල බලයෙන් ඔබ වහන්සේට තව තවත් ශාසනය බබලවමින් නිදුක් නිරෝගීව සුවසේ වැඩ විසීමට සියලු සැප විහරණ සැලසේවා දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වේවා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා පරිදි පතන බෝධේ බෝධියකින් නිස්සරණයම වේවා සැමට තෙරුවන් සරණයි. Dear Venerable Bhante, thank you so much for allowing me to attend this retreat. Although I was dragged off to temples since I was young, it's only now that I am slowly realizing what it means to actually practice. So thank you, Bhante, for opening my eyes a little and showing us what a punukandak, we are attached to. I hope I can do justice to your teaching by actually taking the practice home. Also thank you to all the other very inspiring venerable, venerables, sisters and retreatants and my sincere gratitude to the multitude of ammas that looked after me. Teruvan Saranai. Sadhu, sadhu, sadhu. වැටි වැටි ඇවිදින කිරිදරුවෙකු අත අල්ලා ඇවිදින්නට හුරු කරවන දයාවන්ත පියෙකු ලෙසින් විදසුන් මග වැටි වැටි යන අනාථ වූ අප වැන්නන් සදහම් හා කමඨහන් හස්තය දිගු කරමින් දිගු කරමින් දිරිය ශක්තිය දෙන ගරු දම් පියාණෙනි මහා ශුන්්‍යත සූත්‍රය ගැඹුරු මහා සයුර වගේ රන්මුසු එකතු කරමින් රසවත් හා අරුත් ලෙසින් හදවතටම විනිවිද යයි. ඒ දෙසුමන් මන බන්ධන නැත මට පුද පඳුරු පුද කරන්නට සමිඳුනේ කවි කුසුම් මල් දමක් කවියක් විදිහට කියන්නේ ඒක හතරසට කියන්නේ. ඕ මේ කය කියන්න බෑ කියන්නේ. ගොරකයා. සමාවෙන් දෙන්සනේ. මොන තමයි ඔක්කොමලා hina වෙනවා. ශ්‍රද්ධා කඳුළු බිඳුවෙන් දෝවන කරන්නේ. දැන්වත් අඩුවක්. දැන්වත් අඩුවක් මුලින්දලා කියමු කවියක් විදිහට. කවි කියන්න නම් බෑ. කවි කියන්න බැරි මැනිකේ උගුර රිදෙනවා. එජිමන්ත ඔකේ. වැටි වැටි ඇවිදින කිරිදරුවෙකු අතල්ලා ඇවිදින්නට හුරු කරවන දයාවන්ත පියෙකු ලෙසින් විදසුන් මග වැටි වැටි යන අනාථ වූ අපවැන්නන් සදාම් හා කමටහන් හස්තය දිගු කරමින් දිරිය ශක්තිය දෙන ගරු දම් ධානයයි මහා සංයත සූත්‍රය ගැඹුරු මහා සයුර වගේ රසමසු එකමුතු කරමින් රසවත් හා අරුත් ලෙසින් අදවතටම විනිවිදයයි ඒ දෙසුමාන් මනබන්ධන නැත මට පුද පඳුරු පුද කරන්නට සමිඳුනේ කවි කුසුම් මල් දමක් ශ්‍රද්ධා කඳුළු බිඳුවෙන් දෝවණය කරවමින් දෙපා අභියස පුද කරන්නට අවසරයි සමිඳුනේ තව කාටද කවි කියන්න පුළුවන් කට්ටියද මේ? ඒක ඉදිරිපත් කරන්න ඕන ලස්සන දේ කවියක් කියවන්න නිකන් බෑ බෑ. සතර බිය දැක ඉතිරවන්නට දැඩි සිතක් මට ඇති වුණා මම යහැර දායා යුතුය යන උතුම් බණ පද කියුණා දෙසන නොයෙකුත් අරුත් සුන්දම් විමසමින් කලගත වුණා කලන හිමියන් නනුහසින් අද නියම බුදුබණ එළි වුණා සාදු සාදු අපි අපි කැමති කවි කියනකොට කවි කියනකොට යටි හිතටලු තේරෙන්නේ ගද්දිය කියනකොට උඩු හිතට තේරෙන. ඒකට නිින්ද යනවා. කවි කියනකොට යටි හිතට තේරෙන එක පාරට නැගිටලා මුළු සබාවම අවදි වෙලා එනවා. නිසසල වනය සසලව එත දහම් රසින් හිමි ඔබේ වෙහෙස කිව නොහැකිය වදන් වලින් ගත වූ දින ගෙවුනි හිමි දෙසු අනගි බනින් පතනෙමු කලන හිමියන් වෙත අමා නිවන් සාදු සාදු අපි ඇත්තටම පැයක් විතර කාලය අරගෙන තියෙන පොඩක් වැඩි ධර්ම සාකච්ඡාවේ නමින් ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ වැඩ පිළිවෙලේ දිමාව සටහන් කරන්නයි ඒක නිසා මම රජී මහත්තයට ඉල්ලා හිටිනවා මේ වැඩ පිළිවෙලේ දිමාව